ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර අයුබෝවන් ආදරණීය සුලවතුනි ඉරිදා සංග්‍රහය වෙනදා වාගේම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. නැති තැන කටයුතු නැසන ඇති තැන පියවදන් තෙපලන මුව විටතෙක් පිරුණු කිරි ඇති විෂ කලයක් බඳු පාප මිත්‍රයා වර්ජණය කළ යුතුය කියලා කියවෙනවා. පාප මිත්‍ර සේවනය නොකළ යුතු දෙයක්. එයින් තමන් පිරිහෙනවා ලෝකයද පිරිහෙනවා. තමන්ගේ පවුල සමූහය ප්‍රජාව ජන සමාජය මුළු ලෝකයම විනාශයකට යන්නේ අපරාධකාරී සංස්කෘතියක්මයි එහිදී සිද්ධ වෙන්නේ. ශ්‍රීමතී තිලකරත්න ගායනා කළ ගීතයක් ප්‍රේමකීර්ති දල්විස් ගීපද රචකයාගේ මේ නිර්මාණය වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් අලංකෘත වූවා. ලියන් වෙලාබේ සිංහ සොයුරා වැඩිමහල් රසිකයා නිතර අපට කියනවා මේ ගීත ගැන. ඔහුගේ නමත් සිහිපත් කරනවා. ඉතින් අපි මේ ගීතයට සවන් දෙමු. මේ ශ්‍රීමති තිලකරත්න සංගතය ලියා දරුවය තුරුළු කරන් නිදහනය කරුවන් දොරින් හෙට අලුයම මගේ කුටියට එනු මෙන්නත ඇතිවන වෙහෙසත් ස්ටාර්ට්අප් ෆැටිග් සහ සැබෑ කාර්යයේදී ඇතිවන වෙහෙසත් ඒ කියන්නේ පර්ෆෝමන්ස් ෆැටිග් කියලා කියන මේ දෙක තේරුම් ගත්තේ නැත්නම් අපට වැඩ වරදිනවා හිත ප්‍රබෝධයට පත් කරන ප්‍රභාස්වර චිත්තයක් ඇති කරන බුදුදහමේ නම් ප්‍රභාස්වර කියන්නේ ආලෝකයෙන් පිරුණු භූම සංසුන් සංවර කෙසේ වුණත් ගොපළු හඬ චිත්‍රපටය වෙත යොමු වෙනවා. ගොපළු හඬ චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීත කීපයක් තිබුණා. ආර් මුත්තුසාමි ඉන්දියානු සංගීතයේ ආభాෂයෙන් මේ ගීත නිර්මාණය කළා තිබෙනවා. සලීල් චෞধুরী සංගීතවත්කල පූනම් කිරාත් කියන චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් විශාරද සුජාතා අත්තනායක ගායනා කළා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ කේ වෙන්කට් 973 දී. ගොපළුහඬ අපි දකින්නේ ධර්මසිරි ගමගේ මහත්මයා අංගිනාමලි කියන ගීතය ඒ චිත්‍රපටයට ගායනා කළ හරුන් ලන්ත්‍රා. නිහාල්ලේ ජයසිංහ, සිරිල්ලේ සීලවිමල මේ අයගේ නම් තියෙනවා. සුනිල් ආරියරත්න විද්වතාගේ පොතේ සිනමා වංශ ඒ නමුත් අපි මේ අහන්න යන ගීත කාගේද කියලා සඳහන් වෙන්නේ නැහැ. එතුමා මේක ලියලා තියෙන්නේ. කේ වෙන්කට් අධ්‍යක්ෂණය කළේ. කේ වෙන්කට් අපේ රටට ආදරෙන් හිටපු අධ්‍යක්ෂවරයෙක්. අපේ විශාරද සුජාතා අත්තනායකගේ මේ ගීතයට සමන් දෙන්න යමක් පහන් සංවේගය ලැබිය හැක්කේ කාව්‍යයක සමුදායාර්ථය අප අපගේ වැටහෙන නුවණට ගොදුරු කොට ගැනීමෙන් එවැනි පහන් සංවේගයක් සහෘදයා තුල දනවන සමුදායාර්ථයේ කාව්‍යයට පිවිසවන්නේ ප්‍රතිභාපූර්ණ කවියෙක් පිළිබාසවියෙන් යුත් වාසනාවන්ත කලාකරුවෙක් සංගීතඥයාද ගායකයා වාදකයාද එබඳු අයයි ධර්මදාස වල්පොල ගායකයාණන් අජන්තා රණසිංහයන්ගේ ගීපද රචනයකට ගීතයක් ගායනා කළා. ඒ මහාචාර්ය සනත් නන්දසිරි තනුව නිර්මාණය කළ ගීතයක්. අපි ඒ ගීතයටයි අවකාශ සලසන්නේ ඉරිදා සංග්‍රහයෙන්. Thank you. සන්නෝකා බලන් සකී සත්සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුප්පුර රන්නෝකා බලන් සකී සත්සමුදුරු ගැඹරේ උදේ නිරජ පුත් දන්ත කුමරුවන් උදේ නිරජ දූ මාලි කුමරියන් උදේ නිරජ පුත් දන්ත කුමරුවන් උදේ නිරජ දූ මාලි කුමරියන් කෙස් කලම්බේ සංගවාහි සිංගෙන උත්තම මුනි දලදා වඩම්මන ముప్పుర రన్నౌకా బలన్ సఖీ సఖముదురు గంబరే ඇතිකල රන්ගොය මේ කිරිවන්දන සඹවන් දැල්ලට මල් වැහි වාසෙන මුතිකල රන්ගොය මේ කිරිවන්දන උත්තම මුනි දලදා හිතින්ගෙන කිස් කලඹේ සංගවා වඩම්මන මුපුර රන්නෝකා බලන් සකී සත්සමුදුරු ගැඹරේ සුර පුරේයා ලක්දිවතින් කෙත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුර පුරේයා ලක්දිවකින් කෙත කිරි උතුරායා උත්තම මුනි දලරා හිතින්ගෙන කෙත් කලම්බේ සලවා වඩම්මන මොකුර රන් නෞකා බලන් සකී සසමුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මොක්පුර රන්නවකා බලන් සකී සසමුරු වරද තිබෙන්නේ බ්‍රූටස් අපගේ තාරකා තුල නොවේ අප තුලමයි the fort dear brutus is not in our stars but in ourselves ශේක්ස්පියර්ගේ කියමනක් යුලියසීස නාටකයේන හැම විටකම මෙරමා දොස් දකින තමන් දොස් නොදකින මිනිසුන්ගෙන් රටට සමාජයට වෙන සෙතක් නැහැ. අනුන්ගේ දොස්මයි දකින්නේ. විවේචනමයි තියෙන්නේ. එයින් මිදෙන්නට අවශ්‍ය වෙනවා. හිතපු බුදුවා ගන්නට ගීයක් අහමු. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් දශක ගණනාවකට පෙර කියූ ගීයක් කමලානි පෙරේරාත් ඇස් කරුණාදාසත් ගායනා කළා. කොමුල රේකා පුතේ මේ ගීයේ පද රචනය කදිමට සටහන් කොට තිබෙනවා. මේ ගීතය හරිම මිහිරි ඒ වගේම අරුත් බරයි. ඒ ගැන විශේෂයෙන් මතක් කළා ලියන්වල අබේසිංහ මහතා. බලමු අපි ගීය අහන්නට. Thank you. කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි සිනිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම් ඉතින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්නම් ගොඩාරයක් මගේ ඔඩොකු සුවේ තියනවා කිරේ අයි පද කියන්න කුරුල්ලන්ට මල කියන්න ලොකු උනාම මේ දැන්දෙම තීන් කොටන්නම් තීන් කොටල අපි දෙන්නට පැලක් නදන්නම් මාළු ඇමුල් සියල් කරලා පොල් සම්බල් රසට හදන එල්හා ශිෂ්ඨකා සුදු රතු ඉන්දිරෙක් කමල් පිපුණා ඊළඟ ගල් පොත් සත් උඩ වාඩානා වාඩි කරලා ළඟින් නිදන්නලා කතා කියන්නම් කතා කියලා බයරෙන් නවිලු කරන්නම් දුෂ්කරතා වැඩි වූ තරමට ඒවා අමතක කර දමන තරමේ ප්‍රීතිය අවශ්‍ය බව කියනුම කවරේද 1954 දී රුබයියාට් පරිවර්තනය වුණා ඔමාර් කයියාම්ගේ රුබයියාට් මේ සිංහල පොතට ශ්‍රී චන්දරත්න මානවසිංහයන් ලස්සන අදහසක් ලියලා දිනවා පෙරවදනේ. ඒ අදහස සමග අපි දැන් ගමන් කරමු අමරදේවයන් විසින් ටීඑම් ජයරත්න සමග එකතු වී ගායන ලද ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට නිර්මාණය වුණු ආචාර්ය ජාන්තා රණසිංහයන්ගේ ගීතයක්. මේ කතරගම සමය නිසා ඒ ගීතය මතක් කරනවා. කදිරතුමුනේ දොළොස් අදින විකුම්ප වින කරන ධර්මිනේ කදිරතුමුනේ දොළොස් නෙතින දිවක් හෙලන කදිරතුමුනේ කදිරතුමුනේ ගල සෝදා හරි හිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න තේරියන අපේ නදී සැහැල්ලුවෙන් වන්දනයි කදිර සුයිදුනේ දොලොන් අපි නදී කුම්තේ දින භරණ ධර්මිනේ කදිර සුයිදුනේ දොලොන් මෙති නදී වැක්හෙලන කදිර සුරිදුනේ කදිර සුරිදුනේ කයින් කයින් වන වරද නොගන්නයි ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි නිමන් නිවන තැන සෙවන සදන්නයි උන්ව දත්තේ අප වන්දන්නයි කදිර සුයුනේ ගොලොන් අතින විකුන් දෙවින බරණ දරමිනේ කදිරතුනේ ගොළොස් නැතින දිවක් හෙලන කදිරතුනේ කදිරතුනේ අනන්ත අනුහස අන පතුරන්නයි දැවුල් අවුල් කෝ දුක දුරලන්නයි දෙමව්පියන්සේ අප රැකගන්නයි හිමෙන්න තුන්ලොව මතු බුදු වන්නයි අදිර සුයිදුනේ සුලොන් අත්නදි කුම්පෙ දින පරණ දරමිනේ අදිර සුයිදුනේ සුලොන් මෙදින දිරක් සෙලන කදිර සුයිදුනේ කදිර සුයිදුනේ කෙනෙක් ගඟේ හිමලදී අම්මල දෝදා හරින් ඉරිවෙහෙරේ නිවන් කුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී යන අපේ නදී සැහැල්ලුවේ මන් දන්නයි අදිර සුරිදුනේ පොළොත් වදින විකුම් දෙවින පරණ දරවි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක